31 වන පරිච්ඡේදය දේවදත්තගේ කැරැල්ල ආනන්ද හිමි කතිකාසනය අසල සිට ලාභ සක්කාර සූත්‍රය දේශනා කරයි. දින දෙකකට පෙර අජාසත් රජුන් සහ කළ සාකච්ඡාවේ මතකය තවමත් මනසේ නැවුම් රැඳෙයි. මහණෙනි, ලාභය, ගෞරවය හා ප්‍රශංසාව බියජනකය. බැඳීමෙන් බිඳීමට මඟ අවුරන ඒ සියල්ල කටුකය අදමය මසුන් මරන්නෙකෝ වැවක කැඹුරට බෙලි කොකෝක එමක් දමයි ආහාර බලා සිටින මත්සයෙකු එය ගිලී ඒ හැම ගිලින මත්සයා මහත් විපතකට හා ව්‍යසනයකට මුහුණ දෙයි මසුන් මරන්නා සිය කැමැත්තක් කරයි මහණෙනි මෙහි මසුන් මරන්නා යනු මරණයයි එම වනාහි ලාභය ප්‍රශංසා හා ගෞරවයයි මේ ලාභ ප්‍රශංසා ගෞරව කැමැත්තෙන් ඒ පසුපස යන භික්ෂුව එම ගිලීමෙන් විපතට හා ව්‍යසනයට පත්වෙයි මරණය නැමැති මාරයා සිය අභිමතය කරයි මහණෙනි කලකට ඉහත එක් වැවක විසල් ඉබි පවුලක් විසූහ එක් එදිඹුවෙක් තවකෙකුට මෙසේ කීය ඉදිබුව අසවල් ඉසව්වට නොයන්න කියා. නමුත් ඒ දෙවැනි ඉදිබුවා ඒ ඉසව්වට ගියා. ඌට දඩයක් කරුවෙකු හීයක් විත්තා. ඒ හීයට අමුණන ලද කුණු පොටක්ද වුණා. ඒ ඉදිබුවා මුල් ඉදිබුවා වෙත යද්දී ඈත තියා ඌ එනොදක මුල් ඉදිබුවා මිසේ කීය මිතුරු ඉදිබුව මම ඔබ නොයන්න කියූ ඒ ඉසව්වට ගියෙමි. ඔබට පාරක් නොවැදුනායයි සිතමි. මට පාරක් වැදුනේ නැහැ. නමුත් මේ නූල නිරතුරුව මා අනුව එයි. ඔබට පාරක් වැදී ඇති බව නියතයි. එවැනිම හුයකින් ඔබේ පියාත් සීයාත් විපතට ව්‍යසනයටපත් වුණා. ඉවතට යන්න ඉදිබුව තවත් ඔබෙන් අපට වැඩක් නැත. මහණෙනි දඩයක් කරු මාරයාය හුය සහිත හෙල්ල ලාභයයි ප්‍රශංසාවෙන් ගෞරවෙන් සතුටු වන රස විඳින යම් භික්ෂුවක් වෙයිද හිතෙම හුය සහිත හීයෙන් පහර කෑ අර ඉතිබුවාමිනි එසේ නැත්නම් විපතට හා ව්‍යසනයට මුහුණ දුන්නකි මාරයා ඔහුට කැමැත්තක් කරයි මහණෙනි ලාභය ප්‍රශංසා හා ගෞරවය දුක් සහිත බිය උපදවයි බැඳීමෙන් මිදීමට මග අහුරවන එය කටුකය නපුරුය ඒ හේයින් මහණෙනි මෙසේ පුහුණු විය යුතුය අප කරා නැගී එන ලාභ ප්‍රශංසා ගෞරව අත්හැර දමමු නැගී ආ ලාභ ප්‍රශංසා ගෞරව වලට අපේ මනස අරක් ගන්නට ඉඩ නොදෙමු. ආනන්ද හිමි තවත් සූත්‍ර කිහිපයක්ම උදේ වරුවේදී සත්‍යයනය කරන්නේ දානය සඳහා මහා කස්සප හිමි යමේ රුකාව හඬවන තුරුය. අද දානය අජාත සත්තු රජුගේ වජිරා පිසවකිනි. ඇය පසේ නදී කොසල් රජුගේ දියණියයි. වැඩිහිටි රාතුන් වහන්සේලා දානශාලාවට වැඩම කරන විට ඒ අන්තරේ පුරාම විසිරී ඇති මල් සැලසුම් රාශිය ඔවුන්ට පෙනෙයි. අද භික්ෂූන් වහන්සේලා පිදුමට බිසව තම මාලිගා උයනේම ඇති සියලු මල් මෙහිගෙන ආවාසේය. හැම වර්ගයේම මල් මෙහි ඇත. හැම රහතුන් වහන්සේගේම ආසනය ඉදිරියේ මල් කලඹ බැගින් වෙයි. අනුකාරක සභාවේ සමාජිකයන් නම දෙනාගේ රඹපත් ඉදිරියේ විශේෂ සුදෝසුදු නෙළුම් මල් කලඹ බැගින් වේ. මහා කස්සප හිමි ආනන්ද හිමිහා අනෙක් දෙටු ස්වාමීන් වහන්සේලා බිසව හා ඇගේ පරිවාර කතුන් පිරිස වඳින්නට බලා සිටින තැනට ලන්වෙති. බිසව හිස නමා ඒ වයෝවෘද්ධ රහතන් වහන්සේලාට ගෞරව දක්වයි. අජාත සත්තු රජු ඉල්ලා සිටියා පසුගිය දින දෙකේදී එතුමාට ඔබ වහන්සේලා දැක්වූ දයාව මහා කරුණාවට කෘත ගුණ දැක්වීමට අපේ උයනේ හැම මලක්ම ඔබ වහන්සේලාට පූජා කරන්නේ කියා වසර ගණනාවකට පසු එතුමා හරි හැටි නිදාගත්තා ඔබ වහන්සේලා සමග විවෘතව කළ සාකච්ඡාවට සහභාගී වූාට පසු ඒ අත්දැකීමෙන් හිතට නැවුම් ගතියක් දැනුන බවත් කීවා. එතුමා පැවසුවා බුද්ධ ශාසනයේ උන්නතිය වෙනුවෙන් තම මුළු ජීවිතයම කැප කරන්නට යලිත් ශක්තියක් උත්තේජනයක් ලැබුණා කියා. මහා කස්සප හිමි සහ අනෙකුත් රාතුන් වහන්සේලා සතුටු වූයේ අනුකාරක සභාව ඉදිරියේදී අජාසත් රජු මුහුණ දුන් වේදනාකාරී මානසික අත්දැකීමෙන් ඔහුට යාපතක්ම වී ඇති බැවිනි. අජාසත් රජතුමා යාපත් මිනිසෙකි යයි ආනන්ද හිමි ආරම්භ කරයි. මට විශ්වාසයි එතුමා ලැබූ නව අවබෝධයෙන් වඩාත් හොඳ රජ කෙනෙක් වේවි කියා කරදරයටපත් තම සැමියා වෙතට හෙළන ලද කරුණාවන්ත අභිනන්දනයට ස්තුතිවන්තව බිසව හිස නැඹුරු කරයි. රහතන් වහන්සේලා අසුන් වලට කැඳවාගෙන ගිය පසු මහා කස්සප හිමි සත්‍යයනාව ආරම්භ කරයි. දේවදත්ත හිමි පිළිබඳ සාකච්ඡා කොටසින් අජාත සත්තු රජු වෙන් කොට තැබීමට ඔබ වහන්සේගත් තීරණය ගැන මා සතුටුයි. ආනන්ද හිමි මහා කස්සප හිමියන්ට පවසයි. ඔහුව මේ කතාවේ අවසානයෙන් ඈත් කොට තැබීම ඊටාම සුදුසුයයි මට හැඟුණේ පසුගිය දින දෙකෙහි අජාත සත්තු රජු මුහුණ දුන් ඒ අවස්ථාව නිසාමයි මහා කස්සප හිමි පවසයි බුදුරජාණන් වහන්සේගේ ජීවිතය විනාශ කිරීමට දෙවතාවක්ම උදව් කිරීමටගත් උත්සාහය හැරෙන්නට ඒ සියල්ල අවසන් වූ ආකාරය මා රජතුමාට පාලනය කරන්නට නොහැකි වූ දෙයක්. ඇතැම් විට මට හිතනවා සාකච්ඡාවේ මුලට දේවදත්ත සූත්‍රයෙන් කොටසක් දේශනා කරන්න. එය තමා දේවදත්තයන්ගේ මරණයට පෙර නිමිති උනේ ආනන්ද හිමි පවසයි. කරුණාකර එය පවසන්න ඇවත්නි මහා කස්සප හිමි ඉල්ලා සිටී. මදකට නැවතෙන ආනන්ද හිමි මෙසේ සත්‍යයනය කරයි. කෙසෙල් උණගස්වලට ඒවායේ ඵලයම විනාශය ගෙන එන්නාසේ කොටලුවාව උගේම කලලය විනාශ කරන්නාසේ ගරු නම්බු නුගුණ වූ දුෂ්ටයාව විනාශ කරයි. හරියටම මාළුවා ඇමෙන්ද ඉදිබුවා ලනුපට සහිත හීන්ද විනාශ වූ වාසේ ලාභය, ප්‍රශංසාව සහ ගරු නම්බුවලට අමනත වූ විට දේවදත්තයන්ගේ දෛවය ඒ ගාථාවෙන් මනාව විස්තර කරනවා. පොන්න හිමි පවසයි. මදකට පසු මහා කස්සප හිමියන් කතා කරයි. යලි අපේ කතාවට බහිමු. බුදු හිමියන් එලිපිටම දේවදත්තහට සංඝ සසුනේ පාලනය බාර නොදීම ගැන දේවදත්ත කලකිරීමෙන් අසහනයට වියරුවටපත් වුණා. ඔහු බුදු හිමියන්ගේ ජීවිතය විනාශ කරන්නට තැත් කරන්නට පෙර එක් වතාවක් සංඝ ભેදයේ තුලින් ලාභ ප්‍රශංසා ගරු නම්බු හා බලය ලබන්නට තැත් කළා. මං අසා තිබෙනවා දේවදත්ත වෙන ජනප්‍රිය ආගමික නායකයන් සමග සම්බන්ධ වී උපදෙස්ගෙන තිබෙනවා. ඒන් බොහෝ අය Tamanගේ නිකායේ සමාජිකයන්ට දැඩි නීති පනවා තිබෙනවා. එක් අයෙක් තම පිරිසට තනකොළ මැත්තේ ඇවිදින්නට ඉඩ දෙන්නේ නැහැ. කුරු මිනිසතුන් මැරෙනවා කියා මා හිතන්නේ දේවදත්ත භික්ෂූන්ට දැඩි අලුත් නීති විනය පනවන්න තැත් කලේ ඒ විදියට වැඩි අනුගාමික පිරිසක් ඇති කරගන්න කියායි පොන්නහිමි පවසයි. ඔහුගේ මමන් කාර්යය ඉල්ලා සිටියේ පසු පසින් ලොකු පිරිසක්. දේවදත්තව සංඝයා වහන්සේලා පිළි නොගත්තත් දේවදත්ත ආයෙත් බුදු හිමියන් වෙත යන්නට හිත දිරි කරගත්තා. ඒ ආයෙත් අලුත් එල්ලීම් පහක් ඉදිරිපත් කරන්න උපාලි හිමි පවසයි. සංඝයා ભેද කරන්න කොටස් කරන්න කළ උත්සාහයේම සැලැස්මක් හැටියට ඔහු තත්කලේ විනය නීතිවලට මේ දේවලුත් එක් කරන්නයි. උපාලි හිමියනි මේ කොටස් ඔබ වහන්සේ විසින් විස්තර කළොත් හොඳයයි හිතනවා. ඒ ඉල්ලීම් පහ ඔබ වහන්සේම පවසන්න. ඒ වගේම බුදු හිමියන්ගේ පිළිතුරුත් පැහැදිලි කරන්න. මහා කස්සප හිමි ඉල්ලා සිටි. උපාලි හිමි කඳ කෙලින් හිඳ දේවදත්තගේ මුල්ම ඉල්ලීම උනේ භික්ෂූන් වහන්සේලා මුළු ජීවිත කාලයම ආරණ්‍යයේ ජීවත් විය යුතු බවයි දේවදත්ත පැවසුවේ ආරාමයක හෝ ගම්මානය අසල ජීවත් වීම භික්ෂූන් කරන ලොකු වරදක් බවයි ඔහුගේ දෙවැනි ඉල්ලීම ඕයේ භික්ෂූන් පිටු සිඟා වැඩීමෙන් ලබන ආහාර පමණක්ම වැළඳිය යුතු බවයි. ගිහියන් තම තමන්ගේ නිවෙස්වලට කරන දාන ආරාධනා පිළිගැනීම වරදක් බවයි. තුන්වැනි අලුත් නීතිය වූයේ භික්ෂූන් වහන්සේලා පරණ පාංශකූල රෙදි කැබලවලින් මැසූ සිවුරු පමණක්ම ඇඳිය යුතු බවයි. ගිහියන් දෙන අලුත් සිවුරු භික්ෂූන් පිළිගැනීම පාපයක් බවයි. දේවදත්තගේ සතරවැනි අලුත් නීතිය භික්ෂූන් හැම විටම රුක් මුල්වලම ජීවත් විය යුතු බවයි. ආරාමවල ජීවත් වීම විනය නීති කඩකිරීමක් බවයි. ඔහුගේ පස්වැනි ඉල්ලීම වූයේ භික්ෂූන් කිසි විටක මස් මාංශ නොකෑ යුතු බවයි. එසේ මස් මාංශ වළඳන භික්ෂූන් වරදක් කරන බවයි. මේ ඉල්ලීම් ඇසු බුදුහිමියන් මොහොතකින්ම තේරුම් ගත්තා දේවදත්තගේ චේතනාව සංඝ ભેදයක් ඇති කරන්නට බව උන්වහන්සේ දැනගත්තා මේ ඉල්ලීම් පාට එකගවීමෙන් ආධ්‍යාත්මික ගුණ වගාවට හානි ඇතිවිය හැකි බව බුදු හිමියන් දේවදත්තයන්ට මෙසේ පැවසුවා දේවදත්ත ඔබේ ඉල්ලීම් සාධාරණ නැහැ ගැලපෙන්නේ නැහැ. උන්වහන්සේ තවදුරටත් මෙසේ පැවසුවා. මා පවසන්නේ භික්ෂුවක් ආරණ්‍යක හෝ වනවාසීව වෙසින්නට කැමැතිනම් හෝ ආරාමයක හෝ ගම්මානයකට ආසන්නව විසීමට කැමැතිනම් එසේ විසිය හැකි බවයි භික්ෂුන් වහන්සේලා පිටු සිඟා වැඩීමෙන් ලබා ගන්නා ආහාර හෝ දාන ආරාධනාවෙන් නිවෙස්වලදී ලබන ආහාර වැළඳීමට අවසර තිබෙනවා. පරණ රෙදි කැබලි වලින් මැසූ හෝ දායකයන් දෙන සිවුරු හෝ අඳින්නට භික්ෂූන්ට අවසර තිබෙනවා. දේවදත්ත මා භික්ෂූන්ට අවසර දී තිබෙනවා වසරකින් මාස 8ක්ම රුක් මුල්හි විසුමට අනෙක් සාර මාසය වර්ෂා ඍතුවයි ඒ මාසයන්හි පියසි සෙවණක්යට ජීවත්වීම ආරක්ෂාවයි. මා භික්ෂූන්ට අවවාද දී තිබෙනවා මස් පිණිස සතුන් ඔවුන් වෙනුවෙන් මරා ඇති බව දැක හෝ දැන හෝ සැකයක් හෝ ඇතනම් නොවලඳන ලෙස එමෙන්ම ඔබ දන්නා පරිදි මා හැම විටම නිර්මාංශ වීම තමයි වඩාත් උචිතයයි පවසන්නේ විනය ගැන දන්නා භික්ෂූන් වහන්සේ තම සවිස්තරය අවසන් කරයි. උපාලි හිමියන්ට ස්තුතියි. මම තව යමක් එකතු කරන්නම්. බුදුන් වහන්සේ සිය නැනනුවණින් දැන සිටියා. භික්ෂුන් වහන්සේලා එක් එක් ශක්තියින් එක් එක් ස්වභාවයෙන් යුක්ත අය බව මහා කස්සප හිමි පවසයි. විසීමට හැකිතෙන් සීමා කිරීමෙන් නිසකවම එය බොහෝ අයෙකුට හානිවන්නට තිබුණා. තවද උන්වහන්සේ දැන සිටියා ගිහියෙකුගෙන් භික්ෂුවක් දානයට ආරාධනා පිළිගත් විට එයින් පසු ඒ අයට ධර්මය කියා දෙන්නට අවස්ථාව ලැබෙන බව නිවසේ හෝ වෙනත් තැනක හෝ මෙය ගිහියන්ට විශාල යහපතක් වන දෙයක් බක්කුල හිමි පවසයි බුදුන් වහන්සේට හැඟුණා අලුත් සිවුරු පිරිනැමීමේදී ගිහියන් දාන ගුණය ප්‍රගුණ කරන බව උන්වහන්සේට නම් අලුත් සිවුරු හෝ පරණ රෙදි කඩමලු කියා වෙනසක් නැහැ දෙකම එකයි බත්තිය හිමි පවසයි කෑමේදී මාංශ සීමා කිරීමෙන් තම තමන්ටම ආවේනික ආහාර අනුභව කරන ගිහියන්ට දානය පිළියෙල කිරීමේදී අනවශ්‍ය ප්‍රශ්න ඇතිවන්නට පුළුවන් එය ඔවුන්ට අනවශ්‍ය කරදරයක් වන්නටත් පුළුවන්. සංඝයා වහන්සේලා සාමාන්‍යයෙන් මස් මාංශ වලින් වැළකෙන බව ඔවුන් නොදැන සිටින්නටත් පුළුවන් අනුරුද්ධ හිමි පවසයි. Taman වෙනුවෙන්ම සතෙකු මැරූ බව දැන හෝ සැක ඇති තැනකදී ඒන් වැළකීම විනය නීතිය තිබූ ආකාරයට සෑහුණා. බුදුන් වහන්සේ හැම විටම සිටුවේ අන් අයගේ පහසුව, නැඹුරුව සහ සුබ සාධනයයි. භික්ෂුන් වහන්සේලාගේ සහ ගිහියන් හැම දෙනාගේම පහසුව හා සුබ සාධනයයි. දේවදත්ත මේ ඉල්ලීම් පහ කළේම සංඝ ભેදයක් ඇති කිරීමටයි. කොහොමෙන් හෝ ඔහු අනුව ආ භික්ෂූන් 500ක්ම සිටියා සෝපාක හිමි පවසයි. දේවදත්ත බුදු හිමියන්ගෙන් මේ ඉල්ලීම් පහ කළ දිනයේ මා එතන සිටියා පුන්නහිමි පවසයි බුදුන් වහන්සේ ඒ වාට එකඟ නොවීම ඔහුට සතුටක් වුණා ඔහුගේ අරමුණ ඉටු වුණා ඊළඟට දේවදත්තත් ඔහුගේ සමීපම ශ්‍රාවකයන් දෙනමක් වූ කෝකාලික හා කට මෝදක තිස්සක ඕනෑවට එපාවට වාගේ බුදුන් වැඳ වෙන් වී ගියා මේන් පසු දේවදත්තත් ඔහුගේ අනුගාමිකයනුත් රජගහ නුවරට ගොස් තම අලුත් දහම ප්‍රචාරය කරන්නට වුණා. ඔවුන් සිතුවේ තමන්ගේ අනුගාමිකයන්ට දැඩි නීති පනවා තවුස් ගුරුන් අතරේ ඔවුන්ව ජනප්‍රිය වේවි කියයි බද්දේ හිමි පවසයි. ඒ අය කියා සිටියේ මහා ජනතාවට දෙනුම් දුන්නේ ඇලීම් ගැලීම් වලින් මිදීමට Taman ඇති කළ විනය නීති බුදු හිමියන් පිළිකෙව් කළ බවයි. ඒ වුණත් ඔහු ලැබූ ප්‍රතිචාර විවිධයි. අනුරුද්ධ හිමි ආරම්භ කරයි. ශ්‍රද්ධාව සහ බුද්ධිය හීන අය දේවදත්තගේ අලුත් දහම වර්ණනා කරමින් පිළිගනිමින් බුදු හිමියන් සුව පහසුව ජීවත් වීමට ඇබ්බැහි වෙලා යයි කියන්නට වුණා. වඩාත් ශ්‍රද්ධාව සහ බුද්ධිය ඇති අය දේවදත්තට දෝෂාරෝපණය කළා සංඝ ભેදය ඇති කරනවා කියා පනවා ඇති විනය නීති අගය කරන්නේ නැහැ කියා දේවදත්ත නුවර වේදිපුරා ඇවිදමින් කියෝ දේ ඇසු භික්ෂූන් වහන්සේලා බුදු හිමියන් වෙතට ඇවිත් කියා සිටියා සෝපාක හිමි පවසයි බුදුන් වහන්සේ සියලු භික්ෂූනුත් දේවදත්තවත් කැඳෙව්වා. උන්වහන්සේ දේවදත්තගෙන් එක එල්ලේම ඇසුවා. දේවදත්ත සංඝ ભેදය ඇති කරමින් එහි බලය විනාශ කරන්නට ඔබ තැත් කරනවාද කියා දේවදත්ත එක එල්ලේම පිළිතුරු දෙන විට ඔහුගේ දැස් තිලිසුණා. ඔහු ආඩම්බරෙන් කීවා එහෙමයි ස්වාමීනි කියා දේවදත්ත ඔබ ඔය කරන දෙය හරි නැහැ. සංඝ ભેදේ කරන තැනැත්තා ආනන්තරීය පාප කර්මයකුයි කරන්නේ. මෙය කරන්නට එපා. මෙය කල්ප ගණනාවක් අපාගත වන කර්මයකි. දේවදත්ත සිය අප්‍රසාදය තරහව නොසඟවාම බුදු හිමියන් දෙස බලා තමන්ගේ ශ්‍රාවකයන් දෙදෙනාත් සමග පිටව ගියා. පසුව දේවදත්ත තව දුරටත් උත්සාහ කළා සංඝ ભેදය ඇති කරන්නට ආනන්ද හිමි පවසයි. පසුවදා රජගහනුවර මා පිටුසිඟා වඩින විට දේවදත්ත මුණගැසී කීවා බුදු සසුනින් පිටස්තරව තමාම ආගමික වතාවක් කරනවා කියා මා මේ ගැන බුදු හිමියන්ට පැවසූ විට උන්වහන්සේ දේශනා කළා හොඳ කාර්යයක් කිරීම හොඳ මිනිසෙකුට පහසුයි හොඳ කාර්යයක් කිරීම නරක මිනිසෙකුට අපහසුයි. නරක කාර්යයක් කිරීම නරක මිනිසෙකුට පහසුයි. නරක කාර්යයක් කිරීම හොඳ මිනිසෙකුට අපහසුයි කියා. දින දෙකකට පමණ පසු පුන් පොහෝදා ගිහියන්ට අටසිල් දීමේ සේවාවක් අපි කරමින් සිටියා. උපාලි හිමි ආරම්භයි. දේවදත්ත එයට ඇවිත් සහභාගී වූයේ කිසිම වෙනසක් නැති විදියට ශාසනයෙන් නිරපෝ වගක්වත් නැතිවයි. උත්සවයෙන් පසු දේවදත්ත නැගී සිට හැමෝටම දැනුම් දීමක් කළා. තමා තම අනුගාමිකයනුත් මේ විනය පිළිපදින බවත් කැමැති භික්ෂු නමකට තමා අනු ආ හැකි බවත් පැවසුවා. විනය ගැන නොදත් විශාලාවේ අත්දැකීම් හීන වූ තරුණ භික්ෂූන් වහන්සේලා 500ක් දේවදත්ත සමග යාමට තීරණය කළා. තමාගේ ජයග්‍රහණයෙන් සතුටටපත් දේවදත්ත 500ක් භික්ෂූන් පිරිවරාගෙන ශාලාවෙන් පිටව ගයා ශීර්ෂයට ගියා. මට මතකයි සැරියුත් මහා මුගලන් දෙනම බුදු හිමියන් වෙතට ඇවිත් මේ ගැන කියනවා අනුරුද්ධ හිමි පවසයි බුදුහිමියන් ඒ වෙලාවේ ශාලාවේ සිටියේ නැහැ. තරුණ භික්ෂූන්ට දැක් වූ කරුණාව මදි යයි කී බුදුහිමි ඒ දෙනමට කීවා ගයා ශීර්ෂයට ගොස් ඒ අයව බේරා ගන්න කියා. ඒ අගසව් දෙනම ඒ මොහොතේම බුදුන් වැඳ ඒ ගමනට ගියා. එක් නොදත් භික්ෂුවක් කෙලින්ම ගිහින් බුදුහිමියන්ට කියා සිටියා සාරිපුත්ත හිමියනොත් මහා මොග්ගල්ලාන හිමියනුත් බුදු හිමියන්ගෙන් වෙන් වෙලා දේවදත්තගේ පැත්තට ගියා කියා. ඒ දේවදත්තගේ ඉගැන්වීම් වලට වඩාත් කැමති නිසා බුදු හිමියන් ඒ භික්ෂුවගේ හිත හෙදුවා. අග්‍ර ශ්‍රාවකයන් ගයා ශීර්ෂයට ගිය සැබෑ හේතුව හෙළි කරමින් මහා මොග්ගල්ලාන හිමියන් පසුව මට කීවා උන්වහන්සේ දේවදත්තගේ තැනට ගිය විට සිදු වූ දෙය බක්කුල හිමි පවසයි. කරුණාකර ඒ ගැන අපට පවසන්න ස්වාමීනි එවිට අපට ඒ වැදගත් කොටස අපේ මතක කතාවට එක් කරන්නට පුළුවන් මහා කස්සප හිමි ඉල්ලා සිටී බක්කුල හිමි විස්තරය පටන් ගනී අග්‍ර ශ්‍රාවකයන් දෙනම යන විට දේවදත්ත විශාල පිරිසකට දේශනා කරමින් ඉන්නවාලු. අගසව් දෙනම එනවා දැක තිබෙනවා. ඒ දැක හඬ නගා කියා තිබෙනවා. මහණෙනි බලන්න ගෞතම බුදුන්ගේ අග්‍ර ශ්‍රාවකයන් දෙනමත් සත්‍ය තේරුම් අරන් මා වෙතට එනවා බුදුන්ගේ උගන්මට වඩා මගේ උගන්ම අගේමින් මට එකතු වන්නට එනවා කියා අනුකාරක සභාවේ රාතුන් වහන්සේලා රහත්ඵල ලැබූ සාරිපුත්ත මහා මුක්කල්ලාන වැනි මහා ශ්‍රාවකයන් දේවදත්තගේ කණ්ඩායමට එක්වේ යයි සිතීම පවා අනවශ්‍ය විහිළුවක් බැවින් සිනාසෙන්නට වෙති. දේවදත්ත එහිම දෙයක් නිකමටවත් හිතන්නේ කොහොමද? සෝපාක හිමි විමසන්නේ අවිශ්වාසයෙනි. ඔහු කොයිතරම් ලාභ ප්‍රශංසා ගරු නම්බු සෙව්වාදයත් ඔහු සත්‍යයට අන්ධ වුණා. ඒකයි අනුරුද්ධ හිමි පවසයි. ඒ උනත් ඔහු දැන සිටියා අග්‍ර ශ්‍රාවකයන් තමා වෙතට ආවා නම් Tamanගේ නව මෙහෙයුමට විශ්වාසය හා ගෞරවය අයත් වන බව ඔහුගේ ඒ මායා සිතුවිල්ලෙන්ම පේනවා ඔහු කොයිතරම් මුලා වෙලාද කියා දේවදත්තගේ මුල්ම සඟයා කෝකාලික දේවදත්ත වෙතට ගිහින් කීවා සැරියුත් මුගලන් දෙනම ඇසුරු කරන්නට එපා. ඒ අය විශ්වාස කරන්නට එපා. දේවදත්ත හිමි සැනසille කීවා මිතුර ඔබ පවසන දෙය සත්‍ය නොවේ අනිසයි. ඒ අය මෙහි ආවේ මගේ ඉගැන්වීම් වල නියම අගය දැනගෙන අගෙමින් එය බුදුදහමට වඩා උසස් බව හඳුනාගෙනයි කියා අග්‍ර ශ්‍රාවක දෙනම දේවදත්තට ලන්නෝ විට ඔහු කීවා එන්න සාරිපුත්ත මෙතනින් හිඳගන්න කියා තමාගේ ආසනය හවුල් කරගන්නට ඉඩ සැලසුවා සාරිපුත්තයන් මේ ඉල්ලීම කරුණාපරව ඉවතෙහිලා පැත්තකින් වාඩි වී සිටියා මහා මුගලන් හිමියන්ද පසකින් වැඩ හිටියා. දේවදත්ත රාත්‍රිය මුළුල්ලේම තම භික්ෂූන් කණ්ඩායමට දිගටම දේශනය කරගෙන ගියා. අන්තිමේදී වෙහෙසටපත් වූවාම සැරියුත් හිමියන්ට කීවා මිතුර සාරිපුත්ත මේ භික්ෂූන් තීන මිද්ද දෙකින් මිදිලා ඔබ ධර්මයේ දේශනා කරන්න මගේ ගෙල දරඳටු වෙලා මං ටිකක් ඇලවන්නට ඕනේ කියා බක්කුල හිමි පවසයි. සාරිපුත්ත මද හසින් එකඟ වුණා. බක්කුල හිමියනි සමාවන්න නතර කළාට ආනන්ද හිමි පවසයි. මට මේ කොටස මුගලන් හිමියන් කීවා. එහි අගය නිම කරන්නට බෑ. බක්කුල හිමි හිස සලමින් ඇවතුන්ට අවසර දෙයි. දේවදත්ත ඇත්තෙන්ම උත්සාහ කළේ තම පිරිවර ඉදිරියේ බුදු හිමියන්ව අනුකරණය කරන්නයි ආනන්ද හිමි ආරම්භයි. ඔහු විසල් සතර පට සිවුර බිම එලා දකුණු ඇලයට සැතපුණා බුදු හිමියන් කරන ආකාරයට ඉක්මනින්ම ඔහු නින්දට වැටුණා. බුදු හිමියන් කිසිවිටක ඒ ආකාරයෙන් නින්දට වැටෙන්නේ නැහැ. මේ අසන රාතුන් වහන්සේලා මදහස පාති. දේවදත්ත සම්මා සම්බුදුරජාණන් වහන්සේ අනුකරණය කරන්නට යෑම සැබවින්ම උපහාසජනක විය. ආනන්ද හිමි යලි කතාව කියයි. සැරියුත් හිමි ඒ 500ක් භික්ෂූන්ට බුදු හිමියන්ගේ සත්‍ය වූ ධර්ම දේශනා කරන්නට වුණා. ඒ භික්ෂුන් වහන්සේලාගේ වත්මන් මානසික තත්ත්වය ගැන අවබෝධ වන විදියටයි උන්වහන්සේ දේශනය ඇරඹුවේ. ඊළඟට උන්වහන්සේ ඒ අය ප්‍රගුණ කළ යුතු දහමත් ඉවතලිය යුතු දහමත් වෙන් වෙන් වශයෙන් පෙන්වා දුන්නා. මහා මුගලන් හිමියන් ඔවුන්ගේ උනන්දුව සඳහා කුඩා ප්‍රාතිහාර්යන් දෙකක් කළා. ඊළඟට ඔවුන් අනුගමනය කළ යුතු දේවලුත් ඉවතලිය යුතු දේවලුත් තේරුම් කළා. ඒ මොහොතේම ඒ තරුණ අත්දැකීම් රහිත භික්ෂූන් වහන්සේලා 509ම සෝවාන් ඵල ලැබුවා. මේ ආධ්‍යාත්මික අවබෝධයෙන් පසු සැරියුත් හිමි කියා සිටියා. තමන් වහන්සේ සහ මුගලන් හිමියන් පෙරලා බුදුන් වෙතට වඩිනා බව බුදුන් වහන්සේගේ ඉගෙන්වීමට කැමැතිනම් ඒ 500 නමටත් ඒ සමග එන්නේයි කීවා. ඒ හැමදෙනාම Tamanගේ පාත්‍රයත් සිවුරත්ගෙන ඒ උතුම් අග්‍ර ශ්‍රාවකයන් දෙනම සමග පෙරලා බුදු හිමියන් වැඩ සිටි ආරාමයට ආවා. ආනන්ද හිමි කතාව අවසන් කරන්නේ සෑහීමකට පත්වෙමිනි. බක්කුල හිමි කතා කරයි. පන්සේනම පිටව ගියාට පසු කෝකාලික වියරුවෙන් නිදා සිටි දේවදත්ත ළඟට ගිහින් ඔහුගේ ඉලයට පාපාරක් දුන්නා. දේවදත්ත නැගිටින්න සාරිපුත්ත මුග්ගල්ලාන දෙනම ඔබේ ගෝලයන් 500ම අරන් ගිහින් මන් කීවා ඒ දෙන්න ඇසුරු කරන්න එපාය කියා. ඒ අය හදන්නේ ඔබව විනාශ කරන්නටයි කියාත් මා කීවා. කෝ ඔබ මා කියු දේ ඇසුවාද? කෝකාලික අසයි. දේවදත්ත කොයිතරම් වීරුවෙන් කතා කරාද කියතොත් උනුලේ වමනේ කළා. හොඳ හැටි නින්දක ගැලේ සිටි දේවදත්ත තමන්ව හැරදා ගිය පිරිස ගැන අහමින් අවදිවන විට ඔහුට හැඟුණ දේ මට හිතාගත හැකි බද්දේ හිමි විස්තර කරයි. එසේමයි අනුරුද්ධ හිමි එකඟ වෙයි. වේළුවනාරාමයේ විසූ භික්ෂුන් වහන්සේලා සැරියොත් මුගලන් දෙනම අර නොමග ගිය 500ක් භික්ෂූන් පිරිවරාගෙන පෙරලා එනු දැක සැබවින්ම සතුටු වුණා. පන්දම් දැල්ලෙන් ආලෝකමත් වූ ගර්භයේ හිඳ සිටින රහතුන් වහන්සේලා මේ සිදුවීම මතක් කරමින් මදහස පාති. සැරියොත් මහමුගලන් දෙනමගේ දස්කම් සැබවින්ම සීමා රහිත බව මෙනෙහි කරති. මෙතෙක් නිහඬව සිටි මහා කස්සප හිමි කතා කරයි. මේ ව්‍යසනයෙන් දේවදත්ත නැවතුනේ නැහැ. ඒ තමාගේ ලාභ ප්‍රශංසා ගරු නම්බු වෙනුවෙන් වෙරදෙරුවා උත්සාහ කළා මෙයින්ම මිනි මැරුමක් කරන්නට තැත් කළා එය ඊටාම නිවැරදි ඇවැත්නි මහා කච්චායන හිමි එකඟ වෙයි තමාගේ අග්‍ර ශ්‍රාවකයන් වන කෝකාලික හා කට මෝදක තිස්සක හැරෙන්නට තමාට තව සිටින්නේ එකම සැබෑ මිත්‍රෙක් බවට ඔහු තේරුම් ගත්තා. ඒ අජාත සත්තු රජුයි. අපි මේ සිහිපත් කළ සිදුවීම් සියල්ල සිදු වූයේ බිම්බිසාර රජුගේ මරණයට පෙර ආතුවයි. ඒ එතුමා තවමත් සිරකෝඩුවේ සිටිද්දී ආනන්ද හිමි පවසයි. උමතු වෙන තරමට වියරුවෙන් ඉරිසියාවෙන් සිටි දේවදත්ත තමාගේ එකම මිතුරු අවාසනාවන්ත අජාත සත්තු රජුන්ට බල කළා බුදු හිමියන් මරා දමන්නට මිනි මරුවන් යවන්නට දෙදෙනා givisුමකට ආ නිසා තමාට උදව් කරන්නේයි ඔහු අජාත සත්තු රජුට දෙනුම් දුන්නා එවැනි දරුණු සැලසුමකට රජතුමා උදව් කරන්නට එකඟ වීමත් මට නම් පුදුමය. බද්දේ හිමි කතා කරන්නේ හිස සලමින්. නමුත් ඒ රජතුමා තම පියාට කළ කරදර හිරිහැර දුටුවාම ඔහුට මොනවාද ඉතින් කරන්නට බැරි කියා සිතනවා. ඔහු ඝාතකයන්ට උපදෙස් දුන්නා තම දුෂ්ට ගුරුවරයා කියන දෙයක් පිළිපදින්න කියා අනුරුද්ධ හිමි පවසයි. තමා අඩියක් ඈත්ව සිටීමෙන් තමන් ඒ අපරාධයට වරදකරුවෙක් නොවේ යයි සිතන්නට ඇති. මේන්ම පේනවා දේවදත්ත තමා යටතේ රජතුමාව කොයිතරම් රවටන්නට ඇතිද කියා රජුගේ මිනීමරු මිනිසුන් දේවදත්ත මුණ ගැසුණාම දේවදත්ත ඒ අයව වෙන් වෙන් වශයෙන්ගෙන ඒ අයට විවිධ උපදෙස් දුන්නා ආනන්ද හිමි පවසයි මුල් මිනිසාට කීවා කඩුවක් හා දුන්නක් ගෙන යන්න කියා ගිහින් බුදු හිමියන් මරා අසවල් මාර්ගයේ එන්න යයි කීවා ඊළඟට තවත් දෙදෙනෙකුට මුදල් දී කීවා අර මුල් මිනීමරුවා පෙරලා එන මාර්ගයේ පවසා ඒ පාරේ එන තැනැත්තා මරා දමන්න කියා ඊළඟට තව හතර දෙනෙකුට කීවා ඒ දෙදෙනා එනමගරක හිඳ ඒ දෙදෙනාව මරා දමන්න කියා. තවත් අට දිනකට කීවා අර හතර දිනාව මරන්න කියා. තව 16 දිනකට නියෝග කළා අර අට දෙනා මරන්න කියා. මෙයින් ඔහු උත්සාහ කළේ බුදු හිමියන් මරණ ආකාරය හැම දිනාගින්ම රහසක්ව තබා ගන්නයි. එවිට සැබෑ සත්‍ය දන්නේ දේවදත්තත් රජතුමාත් විතරයි. එය හරිම දක්ෂ සැලැස්මක්. සෝපාගහිමි පවසයි. දේවදත්තගේ මනස කොයිතරම් කූට උනාද කියා පෙනෙනවා. මුල්ම මිනිසා බුදු හිමියන් හුදෙකලාව සමාධියෙන් සිටිතැනට ආවා. තමන්ට කරන්නට අනලද දේ ගැන පැකිලීමෙන් මේ අසරණයා බයින් වෙවුලන්නට වුණා. ආනන්ද හිමි පවසයි. බුදු හිමියන් ඔහුව දැක කීවා බියවන්නට එපා මිහි එන්න කියා මිනිසා ආයුධ බිම දමා බුදු හිමියන් වෙතට ගියා කෙසේ හැසිරෙන්නද කියා බියෙන් ව්‍යාකූලව සිටි ඒ මිනිසාට තේරුණේ නැහැ මිනීමරුවෙක් වන්නට ගිය ඒ මිනිසා දෙදනින් වෙටි ගෞරවයෙන් බුදු හිමියන්ව වඳින්නට වුණා තමා උන්වහන්සේව මරන්නට ආ බව පාපොච්චාරණය කර සමාව ඉල්ලුවා. බුදු හිමියන් ඔහුට දානය, ශීලය සහ නිවනට මඟ පෙන්වන වෙනත් දිහාපත් කුසලයන් ගැන දේශනා කළා. චතුරාර්ය සත්‍ය ගැන දේශනා කළා. ඒ මිනිසා තුන් සරණ ගිහින් සෝවාන් ඵල ලැබුවා. බුදු හිමියන් ඒ මිනිසාට ආශිර්වාද කොට උපදෙස් දුන්නා වෙනත් මඟකින් ආපසු රජගහනුවරට යන්න කියා ආනන්ද හිමි පවසයි. බුදුන් වහන්සේ මුල පටන්ම මේ සැලසුම නිසකවම දිවසින් දකින්නට ඇති මහා කච්චායන හිමි පවසයි. සුපුරුදු පරිදි ඒ මාරාන්තික අවස්ථාව ඒ පුත්කලයාගේ හා ශාසනයේ අභිවෘද්ධියට හැරෙව්වා. මුල් මිනිසා මරන්නට එවූ ඊළඟ දෙදෙනා මුල් මිනිසා එනතුරු මග රැකගෙන සිටියා ආනන්ද හිමි යලි කතාව කියයි. පැය ගණනක් බලා සිට තවත් බලා එන්න බැහැ කියා තීරණය කළා. අර මිනිසා සොයන්නට මාර්ගයේ ඉදිරියට ගියා. අන්තිමේදී බුදු හිමියන් වෙතටම ආවා. උන්වහන්සේ නුග ගසක් මුල වැඩ සිටියා. ඒ දෙදෙනා ඇවිත් උන්වහන්සේ ළඟ බිම හිඳගත්තා. බුදුහිමියන් ඒ දෙදෙනාටත් ධර්මයේ දේශනා කළා. ඒ දෙදෙනාත් සෝවාන් ඵල ලැබුවා. ඒ දෙදෙනා දැන සිටියේ නැහැ. තමා මරන්නට බලා සිටි මුල් මිනිසා බුදුන් වහන්සේ මරා දමන්නට යවූ අයෙක් බව අනුරුද්ධ හිමි පවසයි. එය හරි. ඒ අය දැන සිටියේ නැහැ. Taman මුල් මිනිසාව මරන්න ආවේ ඇයිද කියා ඕනෑම හේතුවකට වන්නට පුළුවන් ආනන්ද හිමි පවසයි. ඊළඟ සතර දෙනාත් ඊළඟ අට දෙනාත් අන්තිමේදී 16 දෙනාත් අර විදියටම බුදුන් වහන්සේ වෙතට පැමිණියා. එවිත් සෝවාන් ඵල ලැබුවා. සේරම 31 දෙනෙක් එදින සසුනට එකතුණා බක්කුල හිමි පවසයි. බුදු හිමියන් මහා කරුණාවෙන් මේ මිනිසුන් මහා පාප කර්ම රැස්කර ගැනීමෙන් වැළකුවා. රාතුන් වහන්සේලා මේ විමසුව මෙනෙහි කරන අතරේ මදකට නැවතින ආනන්ද හිමියන් යලිත් කතනය ආරම්භයි. මුල්ම මිනීමරුවා දේවදත්ත වෙතට ගොස් කීවා තමාට කිසිසේත්ම බුදු හිමියන්ව මරා දමන්නට බෑ කියා අනෙක් 30 දෙනා දේවදත්ත වෙතට කවදාවත් ආපසු ගියේ නැහැ මේ අවස්ථාවේ තමයි ඊටාම වියරුවටපත් දේවදත්ත දරාගත නොහැකි අසහනෙන් තමාම ගොස් බුදු හිමියන්ව මරා දමන්නට සිටුවේ. රහතුන් වහන්සේලා එකිනෙකා දිස බලති. මේ අවස්ථාවේ දේවදත්තගේ විකෘති වූ මානසික తত্ত্বය ඔහු හිතේ මවා ගන්නට තැත් කරති. ඒ සිදුවීමෙන් දින කිහිපයකට පසු බුදු හිමියන් ගිච්ඡ කෝට පර්වතයේ සක්මන් කරමින් සිටියා. ඒ මෙතනින් වැඩි ඈතක නොවේයි. දේවදත්ත එයින් ඉහළ තැනකට නැග බුදු හිමියන් වඩින මඟට ගල් කුලක් පෙරළුවා. ඒ මහා ගල් කුල තවත් කුඩා ගලක හැපි බුදු හිමියන්ගේ ඇඟේ නොවැදී වෙනතකට ගියා. නමුත් කුඩා ගල්පතුරක් බිඳී එවිත් උන්වහන්සේගේ පයක වැදුනා. උන්වහන්සේගේ පාදයෙන් ලේ කලන්නට වුණා. ඉහළ බැලූ බුදුන් වහන්සේ දේවදත්තව දැක කීවා අනුවණයා කිසිම ආධ්‍යාත්මික දියුණුවක් නොලබා දැන් බුදුරදුන් මරණාන්‍යයෙන් බුදුන්ගේ සිරුරේ ලේ සොලවා මහා පාප කර්මයක් කරගත්තා කියා දේවදත්ත පියටපත් වී එතනින් පලා ගියා භික්ෂූන් පිරිසක් බුදු හිමියන් වටා එක්ුණා. බුදු හිමියන් ඒ අයට කීවා මගේ ඇඟේ ලේ සොලවා දේවදත්ත මුල්ම ආනන්තරීය පාප කර්මය කරගත්තා කියා පුන්නහිමි පවසයි. ඒ භික්ෂූන් අතරේ මමත් සිටියා. අපි සත්කාර කරන්නට උන්වහන්සේව ජීවකයන්ගේ අඹ උයනට කැඳවාගෙන ගියා. ජීවක ඒ වෙලෙම ඇවිත් ඊටාම බල සම්පන්න බෙහෙත් පත්තුවක් බැන්දා. දේවදත්ත බුදු හිමියන් මරන්නටගත් තැත පිළිබඳ ආරංචිය අනෙක් භික්ෂූන් වහන්සේලා අතරේ ඉක්මනින්ම පෙතිර ගියා. ඒ අය ඒ සැනින් බුදු හිමියන්ගේ ගන්ධ කුටියට පැමිණියා. තම ජීවිතේ පුදා හෝ බුදු හිමියන් ආරක්ෂා කරන්නට ඒ භික්ෂූන් වහන්සේලා ආරක්ෂිත වැටක් වාගේ සිටියා. උන්වහන්සේ ඒ අය කැඳවා කීවා බිය නොවන්න මහණෙනි කිසිවෙකුට බුදුරදුන් මරන්නට බෑ. තම තමන් සිටි තැන්වලට යන්න බුදුවරයෙකුගේ ජීවිතය අනෙක් මිනිසුන්ගේ ආරක්ෂාවෙන් රැකෙන එකක් නොවේ කියා අකමැත්තෙන් හෝ ඒ අය බුදු හිමියන්ට තනිවන්නට හැර නික්ම ගියා. ඒ රාත්‍රියේ මන් බුදු හිමියන් සමගයි සිටියේ මන් උන්වහන්සේගේ පාදය බැඳ තිබූ පත්තුව ඉවත් කළා ආනන්ද හිමි පවසයි මන් තහවුරුව කියන්නම් උන්වහන්සේ තම ආරක්ෂාව ගැන නම් බිඳක්වත් තැවුනේ නැහැ ඊළඟ වතාවේ දේවදත්ත ආයෙත් බුදුරදුන්ට හිරිහැර කරන්නට කොපමණකල් ගත්තාද උපාලි හිමි විමසයි දින කීපයයි ආනන්ද හිමි පිළිතුරු දෙයි. ඒ අතර දේවදත්ත බුදු හිමියන් මරන්නට උත්සාහ කළ සිද්ධිය මගධ රට පුරාම පැතිර ගියා. දේවදත්ත සංඝ ભેදයක් කරන්නට උත්සාහ කොට වරද්දාගත් බව මිනිසුන් ඒවන විටත් දැන සිටියා. දේවදත්තට විරුද්ධව මිනිස් මතය වර්ධනය වෙමුණුයි තිබුණේ. ඒ එක්කම ඔහු රජතුමා සමග ඇති සමීපත්වයත් අප්‍රසාදයට හේතු වුණා. අවාසනාවකට මෙන් අජාත සත්තු රජ තම රටවැසියාගේ මතයන්ට ඇහුම් කන් දුන්නේ නැහැ. දේවදත්තගේ ඊළඟ අවසාන ඉල්ලීමට ඇහුම් කන් දුන්නා. සෝපාක හිමි පවසයි. මේ වතාවේ රජතුමා තමන්ම බුදුන් වහන්සේ මරා දැමීමට උදව් කරන්නට එකඟ වුණා. ඒ වුණත් රජතුමා දැන සිටින්නට ඇති මිනිස්සු Tamanට එරෙහිවන බව මහා කච්චායන හිමි පවසයි. නමුත් තම ගුරුවරයාගේ දැලට හසු වී සිටි රජතුමා දේවදත්තට ඉඩ දුන්නා Tamanගේ නාලාගිරි නම් මඟුල්ලතා මේ කාර්යයට යොදා ගන්න. අප හැමෝම දන්නවා මේ ඇතා හරිම දරුණු වියරු මිනිමරු සතෙක් කියා අනුරුද්ධ හිමි එක් කරයි. අජාත සත්තු රජුගේ අවසරයේ ඇතුව දේවදත්ත ඇත් ගෝවන්ට කතා කළා. බක්කුල හිමි පවසයි. ඔහු ඒ මිනිසුන්ට කීවා නාලාගිරි ඇතුට මත්වනතුරු රා පොවන්නට ගියා. ඊළඟට ඒ ඇතාව බුදුන් වහන්සේ වඩිනා මාර්ගයට යවන්න කියා. ඒ මිනිසුන්ට දේවදත්ත තහවුරු කළා මේ මත් ඇතාව හෙන්ඩුවෙන් හෙල්ලෙන් එන ඌව අවසවා ගෞතම බුදුන් වඩිනා දිසාවට යවා උන්වහන්සේව මරා දෙමුවහොත් ඔවුන්ට උසස් තනතුරු ලැබෙනවා කියා මේ සැලැස්මගෙන ආරංචිය සැලවුණා උපාලහිමි පවසයි රජගහනුවර උපාසකයන් ඇවිත් බුදු හිමියන්ට කියා සිටියා දේවදත්තගේ සැලසුම ගැන ඒ අය උන්වහන්සේගෙන් ඉල්ලා සිටියා එදින පිඬුසිගා වඩින්නට නුවරට එන්න එපා කියා. ඒ අය කීවා ආරාමයට දන්ගෙන එන්නම් කියා. උන්වහන්සේගේ ආරක්ෂාව ගැන ඒ හැමදෙනාම ඉතා උනන්දු වුණා. සාමාන්‍ය විදියට බුදු හිමියන් රාත්‍රී ප්‍රථම යාමයේ භික්ෂූන් වහන්සේලාට ධර්මය දේශනා කළා. ආනන්ද හිමි ආරම්භයි. රාත්‍රියේ ඊළඟ කොටසත් සාමාන්‍ය ලෙස ගත කළා. පසුව ලොව බලා වදාරන විට දිවසින් නාලාගිරි ඇතුන්ව දුටුවා. එදින තමා ඒ ඇතුන්ට දෙන පණිවිඩය පසු කාලයේ මිනිසුන්ට බොහෝ වැඩදායි වන බව උන්වහන්සේ දුටුවා. උන්වහන්සේ මට කීවා රජගහනුවර අවට ආරාම සියල්ලේම සියලු භික්ෂූන් වහන්සේලා කැඳවන්න කියා උන්වහන්සේට උවමනා වුණේ ඒ හැමදිනාමත් සමග නගරයට යෑමටයි. ඒ අතරේ ඇත්ගෝවන් දේවදත්තගේ උපදෙස් පිළිපදෙමින් නාලාගිරිට මත්පැන් පොවා වියරු කළා. බත්තිය හිමි පවසයි. මේ දරුණු ඇතාට බුදු හිමියන් මුහුණ දෙනු දැක්මට මහා පිරිස් එක්ුණා. අනුරුද්ධ හිමි එක් කරයි. ඒ අය මන්දිර පියස මත, නගර පවුරු මත, නිවෙස්වල වහල මත හැකි හැම තැනම නැගගත්තා. හරියට සැනකෙළියක ආරම්භය වගේ හැම තැනම උද්‍යෝගයක්, උද්වේගයක් ඇති වුණා. බුදු හිමියන්ට බැතිමත් අය එකඟ වුණා. උන්වහන්සේ මේ සටනින් ජය ගන්නවා කියා පුන්නහිමි පවසයි. බුදුන් වහන්සේ ගැන විශ්වාසයක් භක්තියක් නැති අය බලා සිටියේ උන්වහන්සේගේ විනාශය දකින්නයි කැඳ වූ දහස් ගණන් භික්ෂූන් වහන්සේලාද බුදු හිමියන්ට සමගින් මම නගරයට ඇතුල් වුණා ආනන්ද හිමි පවසයි වැඩි වේලා නොගොස් නාලාගිරිය ඇතු ගාලේ දොරටුවත් බිඳගෙන වීදියට කඩා වැදුනා අධික වේගයෙන් බුදු හිමියන් වෙතට ඌ දුවගෙන ආවේ මග දෙපස සෑම දෙයක්ම සීසී කඩ කරමින් අවට ඌ වෙළඳ රත කිලි පඩුමින් සුණු විසුණු කරමින් නොනැවැත්විය හැකි මහා සයුරු ජල රලක් මෙන් ඇතුන් ඉදිරියට දිව එන විට භික්ෂුන් වහන්සේලා බුදු හිමියන්ගෙන් ආයත සිටියා ඉවතට වෙන්න කියා ඊටාම සංසුන්ව බුදු හිමියන් කීවා මහණෙනි බිය පස කලන්න මම නාලාගිරියතුන් দমনය කරන්නම් කියා මේ මොහොතේ සැරියුත් හිමියන් ඉදිරියට විත් කීවා ස්වාමීනි ඔබ වහන්සේගේ අග්‍ර ශ්‍රාවක ලෙස වැඩි මහලුම බුද්ධ පුත්‍රයන් ලෙස ඔබ වහන්සේ වෙනුවෙන් මම මේ එතු দমনය කරන්නම් කියා බුදු හිමියන් කීවා සාරිපුත්තය බුදුන් වහන්සේගේ බලය හා ශ්‍රාවකයන්ගේ බලය දෙආකාරයි. මා වෙනුවෙන් කරදර වන්නට එපා. මමම මේ ඇතු দমনය කරන්නම් කියා තවත් දෙටු භික්ෂූන් බොහෝ දෙනෙක් මේ ඉල්ලීමම කළත් බුදුන් වහන්සේ ඒ ඉල්ලීම් සියල්ල පිළිකෙව් කරමින් විශ්වය අතැඹුලක්සේ දන්නා අයෙකුගේ නිශ්ශංක භාවයේ දීප්තිය ප්‍රභවය පතුරවමින් බලා සිටියා. අන්තිමේදී මට තවත් දරා ගන්නට බැරුව මම බුදු හිමියන් ඉදිරියේ සිටගත්තා. උන්වහන්සේ වෙනුවෙන් මගේ ජීවිතය දෙන්නට ආනන්ද හිමි පවසයි. බුදු හිමියන් දේශනා කළ ආනන්ද පසුපසට යන්න මා ඉදිරියේ සිට ගන්නට එපා කියා මන් කීවා ස්වාමීනි මේ නාලාගිරියතු එන්නේ ඔබ වහන්සේව විනාශ කරන්න. ඌට මාව මරන්නට ඉඩ හරින්න කියා මන් තෙවරක්ම අයද සිටියා. නමුත් ඒ තෙවරම උන්වහන්සේ ප්‍රතික්ෂේප කළා. අන්තිමේදී උන්වහන්සේ මාව අතින් අල්ලා පැත්තකට කළා. එය ඊට උද්වේග කර මොහොතක් වන්නට ඇති. බක්කුල හිමි පවසන්නේ අතිශය උද්වේගයකිනි. ඔබ වහන්සේගේ නිර්භයත්වය අගය කළ යුතුය. ආනන්ද හිමි කතාවේ ඉදිරිය හෙළි කරයි. ඒ මොහොතේම කුඩා දරුවෙකු සමග ආ මවක් බලා සිටියා. ඇය බියටපත්ව දරුවා තමා දිව්වා. නාලාගිරි ඒ ගැහණිය දැක වියරු වී ඒ පස්සෙන් දිව්වා. ඒ උනත් ඒ තුරුණු මාතාව බීමත් ඇතාට වඩා වේගයෙන් දිව්වා. ඒ මොහොතේදී ඇතා ඇගේ දරුවා දිසාවට හැරුණා. ඌ දරුවා දෙසට දිවගියේ උගේ විසල් දවල දල දෙක අහකට ඔසවා ඈත මෑත වනමින්ය. මදක්වත් නොසලී බුදුහිමියන් මෛත්‍රිය ඇතුවෙතට පතුරවමින් මිහිරි හඬින් කීවා නාලාගිරි ඒ අය නුඹව රා පොවා මත් කළේ මා මරන්නට මිස වෙනත් අයෙකු නසන්නට නොවේ. ඒ නිසා වීදියේ මිනිසුන්ට කරදර නොකර දැන් මා වෙත එන්න කියා බුදුන් වහන්සේගේ මිහිරි කටහඬ ඇසේ ඒ වියරු දරුණු සත්වයා හිස හරවා දැස් හොඳින් පුළුල්ව විවර කළා නාලාගිරි ඇතු බුදු හිමියන්ගේ මුහුණ දෙස බලත්ම ඔහුගේ වෙරි මත සිඳී ගියා. හොඬවැල බිමටලා ගෞරවයෙන් හිස නමා බුදු හිමියන් සිටි තැනට එක එල්ලීම ආවා. හැම දිනාම සුසුම් නොගෙන බලා සිටියා. මේ දෙවන්ත නාලාගිරි හස්තියා බුදු හිමියන් ඉදිරියේ වැඳ වැටෙන විට අපේ සම්මා සම්බුදු හිමියන් සුරත දිකු කර එතුගේ නලලත මෛත්‍රියෙන් කරුණාවෙන් අතකා කතා කළා නාලාගිරි මම බුදුවරයෙක් ඔබ දැන් තිරිසන් සතෙක් මෙතෙන් පටන් දරුණු මිනීමරුවෙක්සේ හැසිරෙන්නට එපා සියලු සතුන් වෙත හැකිතරම් මිත් වඩන්න කියා ඊළඟට බුදුන් වහන්සේ මෙම ගාතාවන් වදාලා එතුණි බුදුන්ට හානි කරන්නට සිතා බොදුන් වෙත ලන්වන්නට එපා. ඒ නුඹේ දුක වැඩි වේවි. බුදු කෙනෙකුට හානි ගෙන එන්නෙකුට මෙලොව හෝ පරලොව හොඳ නොදකිති. මත් බවින් හා උදාසීනත්වයෙන් මිදෙන්න අලස වූ අයට යහපත් තැනකට යා නොහැක. නුඹ යහපත් ප්‍රීති සහගත තැනකට යාමට යහපත්ව හැසිරෙන්න මෙම මිහිරි ගාථා ඇසෙන විට සිසිල් මන්දාලෝක වූ ගුහා ගර්භයේ සිටින රහතුන් වහන්සේලා අභ්‍යන්තරයෙන්ම සිනාසිතී එකම සත්වයෙකු වෙත බුදුන් වහන්සේගේ මෛත්‍රිය පානාවිට ඒ අභිමව සිට ඒ අත්විඳි මතකය ඔවුන්ට සැමදා මතකය නිසකවම සිදු වූ ඒ වෙනස හැම විටම ඉක්මනින් දැකිය හැකි ආකාරයට සීම සදාකාලිකය නාලාගිරි හා වූ අවස්ථාව අසාමාන්‍ය වන්නේ මේ සත්වයා තිරිසනෙකුගේ ඇඟලුම් හැඳ සිටි බැවිනි බුදුන් වහන්සේ මේ ගාථා අවසන් කරන විට නාලාගිරියතු ප්‍රමෝදයෙන් නැමි බුදු හිමියන්ගේ දෙපයේ තොහවිලි සිය හොඬෙන්ගෙන තම සිරුරේම විසි කරගත්තා හැම දිනාම එය දුටුවා ආනන්ද හිමි පවසයි. මට හිතෙන්නේ ඒ ඇතා මිනිස් භවයක සිටියානම් සෝවාන් වනවා කියයි. පුන්නහිමි පවසන්නේ සිනහවකිනි. නිසකවම කියමින් උපාලි හිමි එකඟවත් දී අනෙක් භික්ෂූන් වහන්සේලා පූර්ණ එකඟත්වයේ පාමින් හිස් නමති. ආනන්ද හිමි නැවත කතා කරයි. නාලාගිරි සමග මේ ප්‍රාතිහාර්ය දුටු රජගහනුවර වැසියන් සතුටින් පිනා ගියා. ඒ අය බුදු හිමියන්ටත් ඇතුන්ටත් අත්පොළසන් දුන්නේ ඉමහත් උනන්දුවෙන් වේගයෙන් බොහෝ දිනාගේ ඉදිරියට විත් ඇතුගේ සිරුරේ රන් ආභරණ පැලඳුවා. අනෙක් අතට මිනිස්සු දේවදත්තටත් රජතුමාටත් හූ හඬ තබමින් පරිභව කළා. මිනිසුන් අතරේ ඒ නොසන්සුන්තාවයක් පැන නැගුණා. ඉක්මනටම මෙය තියුණු වුණා. නාලාගිරි අවසන් වතාවටත් බුදු හිමියන්ට වැඳ নমස්කාර කොට පස්සෙන් පස්සට ඇවිත ගියා. ආචාර කරන විලාශයෙන් හොඬවැල ඔසවා වනමින් කුංචනාද කළා. ඒ හඬ දෙසවන් බිහිරි කරවන තරම් තියුණුය. ඊළඟට ඒ බලගතු හස්තියා ආපසු හැරි නිහඬවම ඇත් ගාලට ගියා. ආනන්ද හිමි කතාව අවසන් කරයි. මට මතකයි මේ අමතක නොවන සිද්ධියෙන් පසු බුදු හිමියන් අප හැම පිරිවරා ආරාමයට වැඩියා. නුවර වැසියන් මහා දානයක් පිළියෙල කොට පිළිගැන්නුවා. සෝපාක හිමි එක් කරයි. නාලාගිරි දමනෙන් පසු දේවදත්ත හොඳටම කැළඹෙන්නට ඇති. අනුරුද්ධ හිමි පවසයි. කිසි කෙනෙක් එදා ඔහුව දුටුවාද? ඔහු මේ සිද්ධිය දුටුවාද? මට සැලවුණා ඔහු අජාත සත්තු රජුන්ගේ මාලිගාවේ සඳලු තලයක සිට බලා සිටියා කියා. බක්කුල හිමි පිළිතුරු දෙයි. දේවදත්තත් රජතුමාත් නගර වැසියන්ගේ ගෝචාවන් අසා සිටියා. අප කලින් කී වාසයේම මේ වන විට රජතුමා සහ දේවදත්ත කෙරෙහි මහජන අප්‍රසාදය වැඩි වුණා පුන්නහිමි පවසයි දේවදත්ත රජුන් ගේම ඇතා බුදු හිමියන් නසන්නට යොදා ගැනීම තමයි අවසාන අවස්ථාව මිනිසුන් මේ දෙදෙනාට විරුද්ධව කළ උද්ඝෝෂණය රාජධානී කැරැල්ලක් ඔලවන්නට තරම් වුණා අජාත සත්තු රජු අනතුරක් සේම තමන්ගේ පාලනයේ අවසානය දැක්කා. නමුත් තම ගුරුන් හැර නොගියහොත් වන විනාශය දැක්කා. රජතුමා මෙයින් පිය විසිහියට පැමිණියා. රජතුමා දේවදත්තව මාලිකෙන් නිරපලා දැනුම් දුන්නා. කිසිදාක දේවදත්තට යලිත් එහි එන්න තහනම් කියා එදා පටන් දෙදෙනා කතා කළේ නැහැ. ඒ වගේම දේවදත්තට දුන් දානයක් නතර කළා. රජගහනුවර සේරම කෙමින් යථා තත්වයටපත් වුණා. රජතුමා හැම අතින්ම තැත් කළේ Taman පුනරුත්ථාපනය වූ බව ජනතාවට පෙන්වන්නයි. අප දන්නා පරිදි රජු වැසියන්ගේ සිත් දිනාගෙන රට පාලනය කරා. මුලින්ම නම් එතුමාට අපහසු වුණා Taman තිසරණ සරණ ගිය බෞද්ධ උපාසකයෙකු බව මිනිසුන්ට ඒත්තු ගන්වන්න අපි මේ සැන්දෑවේ කතා කළ ඔය සිද්ධිය උනේ වසර 8කට ඉහතදී. දැන් රජතුමාගේ සිහසුන ස්ථාවරයි ස්ථාපිතයි. දැන් රජතුමා පොදුන් වහන්සේගේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් ගන්නා කෙනෙක්. ඊළඟ මාස 9ේදී දේවදත්තගේ සෞඛ්‍ය తত্ত্বය පිරිහුණා. ඔහුගේ නැති වූ ලාභ, ප්‍රශංසා, බොහොමන් ආපසු ලැබ ගන්නට බැරි වුණා ආනන්ද හිමි පවසයි. ඔහු අසාධ්‍ය ලෙස රෝගී වුණාම අවසානයේ ළඟ බව දැනෙද්දී කුමක්දෝ හේතුවකට ඔහුට යලි බුදු හිමියන්ව දකින්නට ඕනෑ වුණා. ඉතිරි වූ ශ්‍රාවකයන්ට ඔහු කීවා බුදු හිමියන් වෙසෙන තැනකට තමාව ගෙන යන්න කියා. මවිත වූ ශ්‍රාවකයන් කීවා ඔබ බුදු හිමියන්ගේ සතුරායි දැන් අප කොහොමද ඔබව එහි ගෙන යන්නේ කියා දේවදත්ත කීවා බුදු හිමියන්ට එරෙහි වුණේ මමයි උන්වහන්සේ තුල මා කෙරෙහි කිසිම අමනාපයක් ව්‍යාපාදයක් නැහැ මාව සම්මා සම්බුදුරජාණන් වහන්සේ වෙතට ගෙන යන්න කියා ඒ අය ඔහුව සයනයක් මත තබාගෙන සැවැත් නුවර දක්වාම රැගෙන ගියා. එවිට බුදුහිමියන් වැඩ සිටියේ ජේතවනාරාමයේ දේවදත්ත කළ හැම දෙයකටම පස්සේ බුදුහිමියන්ට සොහොයුරායයි අමතන්නට වීම මොනතරම් දෛවයේ සරදමක්ද උපාලිහිමි පවසයි. දේවදත්ත දැන සිටියා බුදුන් වහන්සේ මෛත්‍රියේ ප්‍රතිමූර්තයක් බව ජීවිතයේ අවසාන දිනවල ඔහු තමා කළ නපුරු ක්‍රියාවන් ගැන පසුතැවිලි වුණා. අනුරුද්ධ හිමි පවසයි. බුදු හිමියන් යලි දකීමෙන් ඔහු බලාපොරොත්තු වන්නට ඇත්තේ කුමක් කියා සිතනවාද? පුර්ණ හිමි විමසයි. සාමාන්‍ය දෙයම තමයි සමාව ලබා ගැනීම, පව් සමා කරවා ගැනීම. මරණ මංචකයේදී බුදුරදුන්ගේ ආශිර්වාදය ලබා ගැනීම සමහර විට ඒ සේරම මහා කස්සප හිමි පිළිතුරු දෙයි. නමුත් දෛවයේ හැටියට ඒ කිසිවක් ඔහුට ලැබුණේ නැහැ. ජේතවනාරාමයෙන් යාර සිය ගණනක් දුරදී ඔහුගේ ශ්‍රාවකයන් කුඩා පොකුණක ඉවුරේ ඒ සයනය තැබුවා. ශ්‍රාවකයන් පොකුණට පැස්සා දේවදත්ත වාඩි වී දෙපය බිම තිබ්බා. මොහොතකින් ඔහුගේ දෙපා එරෙන වැල්ලකමින් බිම ගිලියන්නට වුණා. මහ පොළව ඔහුව සයනෙන් ඇද ගිලගත්තා. මහ පොළවට මුලින්ම கிඳා බසින්නට පෙර ඔහු කෑගසා කීවා මම දේවදත්ත මේ මරණාසන්න මොහොතේ මගේ ඉතිරි වූ ශක්තියෙන් මම බුදු හිමියන් සරණ යනවා කියා මේ වචන කියනවත් එක්කම මහ පොළවට ඔහුව සාමුලින්ම ගිලගත්තා ආනන්ද හිමි අවසානයේ පවසයි. ගුහා ගර්භයේ රාතුන් වහන්සේලා මොහොතකට නිහඬව දේවදත්තගේ බිහිසුණු මරණය ගැන සිතති. මේ හැමදෙනාම ඔහුව දැන සිටියා. මේ හැමදෙනා වෙතම ඔහු පිළිබඳ මතකය වෙයි. නමුත් වෙනත් මිනිසුන් සහ මේ වයෝවෘද්ධයන් අතර වෙනස නම් මේ අය ඔහු කෙරෙහි නිෂේධව නොසිතීමයි තීන්දු ගැනීමේ මානසික ප්‍රතිචාර ඔවුන් විතින් සිඳී ගොස් බොහෝ කල්ලිය මේ යලි පෙරලා නොයන නිවන් දුටුවයයි යලිත් මෛත්‍රියම හැරෙන්නට වෙනත් මානසික සිතවිලි දාමයන් වෙත ඔහු නොපමිණිති නිහඬතාවය වෙඳමින් මහා කස්සප හිමි කතා කරයි බුදු හිමියන් මේ සියල්ල එකම ගාතාවකින් සම්පින්ඩණය කළා. දුස්සීලයන් ඇසුරු නොකරන්න, නපුරු අය ඇසුරු නොකරන්න, හොඳ මිතුරන් ඇසුරු කර උතුම් වූ ආර්යයන්ගේ ඇසුර සොයන්න. අද සන්ධ්‍යාවේ සාකච්ඡාව මා මෙතනින් නිමා කළ යුතුයයි සිතනවා. මා මිතුරනි අපේ අජාසත් රජු සහ ඔහුගේ යාළු දේවදත්ත පිළිබඳව ඉතා දීර්ඝ සාකච්ඡා දෙකක්ම කළා. ශාසන ඉතිහාසයේ මේ නම් දෙක හැමදාටම එකට ඇදී තියේවි. රාතුන් වහන්සේලා නැගිට දෙටුවන්ට ගෞරව පාති. එක් එක්කෙනා මහා කස්සප හිමියන්ගේ කුටියෙන් නික්ම තම තමන්ගේ විවේකයේ සහ සමාධිය සඳහා යති. එහෙත් ආනන්ද හිමි පිටත නැවුම් වලාගෙබ උකහා ගන්නට සහ තාරකා දෙස බලන්නට සෝපාක හිමියන්ට කතා කරයි. ගුහා විවරයෙන් ඔබ්බේ ගල් තලාවක හිඳ ඔව්හු ආකාශයේ දෙස බලති. මද වේලාවකට පසු ආනන්ද හිමි කතා කරයි. දේවදත්ත කොයිතරම් කුරිරු වූවත් බුදු හිමියන් දිනක කී දෙයක් මට කවදාවත් අමතක වන්නේ නැහැ. කල්ප ගණනාවකට පසු දේවදත්ත සාතිස්සර නම් පසේ බුදු කෙනෙකුන් වෙනවා යයි දේශනා කළා. විශ්වයේ මෛත්‍රියේ සීමාවක් නැහැ. රහතුන් වහන්සේලා දෙනම විසල් ගල් තලාවේ හිඳ බොහෝ වේලාවක් භාවනාවේ යෙදිතී